චතුන්නං කෝ ආවුසෝ සතිපට්ඨානානං භාවිතත්තා බහුලී කතත්තා මහා භිඥතං පත්තෝති සාදු සාදු සද්ධාවන්ත පිනතුනි අද පින්නතුන්ට ධර්ම දේශනා කරන්නට අපි මාතෘකා කළේ